සදාවත් පින්නතුනි දැන් අපි අපේ ගමන ඉදිරියට යමු. දැන් අපි ශ්‍රද්ධාව පිළිබඳව කතා කරන්නේ මේ ශ්‍රද්ධා භාවනාව. ශ්‍රද්ධා භාවනාව කියලා කියන්නේ යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. අසා දරා ගන්න ඕනේ, සිතා විමසා බලන්න ඕනේ. කුමක් ගැනද ලෝකේ පිළිබඳව? කොහොමද අපි හිතන්න පටන් ගන්නකොට ලෝකයේ දුකයි දුකයි දුකයි දුකයි ඇයි හාමුදුරනේ දුකයි දුකයි කියලා ඉස්සර කරගත්තේ දුක අනිත්‍යයි කියලා කියන්නකෝ අනිත්‍ය දුක අනාත්මයි කියලා නේ තියෙන්නේ නේද එහෙම කියන්න බෑනේ ත්‍රිලක්ෂණය කියන කියන්නේ ලෝකයේ යථාර්ථය ඒකේ ඵල ලක්ෂණය තමයි දුක අනිත්‍යය තමයි හේතුව එතකොට පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඉදිරිපත් කරන්න ඕනේ ඉස්සල්ලාම මොකද්ද? ඵලයේ ඉදිරිපත් කරන්න ඕනේ. ඒක නෑ බුදුහාඳුරු ඉස්සල්ලාම අනිත්‍යයි කියලා දේශනා කළේ නෑ නෑ නේද? අනිත්‍යයි කියලා දේශනා කළේ අන්තිමට. පිරුණම් පාණ්ඩ සෝදානම් වෙන අවස්ථාවේදී. ඈ වය ධම්මා සංඛාරා. වය ධම්මා සංඛාර සංඛාරා කියන්නේ ලෝකය, වය ධම්මා කියන්නේ අනිත්‍යයි. අවසාන බුද්ධ වචනේ ඒක. පළවෙනි බුද්ධ වචනේ මොකක්ද? දුකයි. දුක්ඛේ ඥානං චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍ය නේද? මොකද මේ ධර්මයේ සත්‍යය පෙන්නකොට පටිච්ච සමුප්පාදයට අනුමයි පෙන්වන්න වෙන්නේ. පටිච්ච සමුප්පාදයේ දැක්කොත් පමණයි සත්‍යය දකින්න පුළුවන්. එහෙමනම් ඉස්සල්ලාම පෙන්වන්නේ මොකද්ද? සත්‍යය අනුභව කරන ඵලය පෙන්වන්නේ. ආ මේකයි සද්ධාව ඇති කරගන්නේ එතනින් තමයි. ලෝකේ දුකයි නම් නිර්වාණය සැපයි. අන්න දැන පැහැදීම කියන්නේ ආන් එතනයි. ලෝකේ දුකයි කියලා දැනගන්නකොටම නිර්වාණය සපයි කියලා පිළිගැනීමක් ඇති වෙනවා. පැහැදීම කියන්නේ ආන් ඒකයි. දැන පැහැදීම. එතකොට දැන් අපි දුකමයි පෙන්වන්නේ. දිගටම මම පෙන්වන්නේ දුක. අන්තිමට තමයි අනිත්‍ය අනාත්ම කියන ලක්ෂණ පෙන්වන්නේ. එතකොට දැන් කායික දුක, මානසික දුක, චෛතසික දුක කියලා කොටස් තුනකට බෙදලා පෙන්වනවා. ඊළඟට තවත් පොඩ්ඩක් පෙන්වන්න ඕනේ මේ කායික දුකේම තවත් කොටසක් පෙන්වන්න ඕනේ සතිපට්ඨාන සූත්‍රයට අනුව සතිපට්ඨාන කාය අනුපස්සනා සම්මා සතිය බුද්ධ අනු සතිය සම්මා සතිය කියන්නේත් ඒකයි පිහිටවා ගන්නවා කයට <coughs> ඇයි ඉස්සල්ලාම කයට පිහිටවා ගන්නේ ලෝකයෙන්ොත් ඉස්සල්ලා අරමුණු වෙන්නේ මේ කය අරමුණු වෙන්නේ. සිතයි කය දෙක එකතු වෙන ලෝකය කියලා කියන්නේ. ඒකෙන් ඉස්සල්ලාම අරමුණු වෙන්නේ මොකද්ද? කය අරමුණු වෙන්නේ. මේ බබයක් පමණ උසට මාතර තියෙන කය තමයි අරමුණු වෙන්නේ. ආන් ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ එතනත් පටිච්චසමුප්පාද න්‍යායට අනුව දුක පෙන්වන කොටත් අරමුණු වෙන තැන තමයි ඉස්සල්ලා පෙන්වන්නේ. ඉස්සල්ලා අරමුණු වෙන්නේ දුක. අරමුණු වෙන්නේ කය. ඒක නිසා කායික දුක පෙන්නවා. ඒතර මුළු ලෝකෙම හිවා ලෝකෙම කොටස් හතරකට බෙදලා පෙන්වනවා උන්වහන්සේ. කාය වේදනා චිත්ත ධම්ම කියලා සාම්පල් හතරක් ගත්තා. ඒ සාම්පල් හතරට අනුව ලෝකයේ තුල ඉඳගෙන ලෝකයේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නේ කියුවා. ලෝකයේ කිව්වත් එකයි තමා කිව්වත් එකයි. තමා තුළ ඉඳගෙන පරීක්ෂණ පවත්වනවා කියන්නේ තමා තුළින් සත්‍ය අවබෝධ කරගන්නවා කියන එකයි. පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ ඔන්න ඕකයි. තමා තුළින් සත්‍ය අවබෝධ කරගන්නවා. ලෝකයේ තුළින් සත්‍ය අවබෝධ කරගන්නවා. ලෝකයේ තුල ඉඳගෙනම පරීක්ෂණය ආරම්භ කරන්න ඕනේ. පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ ආ මේකයි. ඒතකොට ඉස්සල්ලාම අරමුණු වෙන්නේ කය. වමයක් පමණ උසර මහතට තියෙන කය. ඒ කයෙත් අපිට ඉස්සල්ලාම අරමුණු වෙන්නේ සතර ඉරියව් කියන කොටස. සතර ඉරියව්. සතර ඉරියව් කියලා කියන්නේ ඉඳ ගන්නවා, හිට ගන්නවා, එහෙට මෙහෙට යනවා, පිටා ගන්නවා. ඔන්න සතර ඉරියව්. ඊළඟට සියලුම ඉරියව්. ආලෝකිතේ, විලෝකිතේ, සම්මිංජිතේ, පසාරිතේ ආදී වශයෙන් එහෙ බලනවා, මෙහෙ බලනවා, අතපය දිගාරිනවා, ඉඳ ගන්නවා, කෑම කනවා, හොදනවා, පිහ දානවා, ඇඹ වෙනවා, එහාට මෙහාට යනවා. මේ හැම ඉරියව්වක් ළඟදීම බලන්නේ. චතු සම්පජඤ්ඤ පබ්බේ ඉරියාපද පබ්බේ කියලා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ පරිච්ඡේද දෙකක් තියෙනවා. චතු සම්පජඤ්ඤ පබ්බේ කියන්නේ ස්ථාන හතරක් පිළිබඳව මනාකොට දකින්නේ කියුවා. චතු කියන්නේ හතර, සම්පජඤ්ඤ කියන්නේ මනාකොට දකින්නේ කියුවා. මොකද්ද ස්ථාන හතර? සතර ඉරියව්. සතර ඉරියව් කියන්නේ ඉඳ ගන්නවා, හිට ගන්නවා. ඉරියව් දෙකයි. ඇවිදිනවා, එහෙට මෙහෙට යනවා, නිදා ගන්නවා. මේ ඉරියව් පිළිබඳව ඉස්සරලාම පරීක්ෂණය ආරම්භ කරන්න කිව්වා. එතනින් පටන් ගන්න කිව්වා. දැන් ලෝකේ දුකයි කියන එක්තරා ප්‍රමාණයකට මම පෙන්වන්නේ දිරනවා, මැරෙනවා, ශෝක වෙනවා, විලාප කියනවා නේද? ඊළඟට බලන්න ඕනේ මේ කය නිසා අපි විඳින දුක් ටික බලන්න ඕනේ. කය නිසා. ඈ ඉඳ ගන්නවා, හිට ගන්නවා, ඒට මේට යනවා, නිදා ගන්නවා. මොකටද හතරක් එක ඉරියව්වක ඉන්නකෝ. අඩු ගානේ අවුරුද්දක්වත් පුළුවන්ද? බෑ නේද? මොකද බැරි? දුකයි. ඉඳගෙන ඉන්න එක සැප නම් කිසිම කෙනෙක් නැගිටවන්න බෑ. තේරුණා නේද? ඉඳගෙන ඉන්න එක සැප නම් කිසිම කෙනෙක් නැගිටින්නේ නමුත් පැය තුන හතරක් පහක් ඉඳගෙන ඉන්නකොට ඉවසන්න බැරි තරම් දුකක් ඇති වෙනවා නේද? ආන් ඒ ගැන හිතන්න. අන්න ඒ ගැන හිතන්න පටන් ගන්න ඕනේ. ඔයගොල්ලෝ පැය හතරක් පහක් ඉඳගෙන ඉඳලත් ඇති. ඈ දුකටපත් වෙනත් ඇති. දැනුත් ඒ ගැන හිතන්නකො. මොකද ඉඳගෙන ඉන්න බැරි හැමදාම දුකයි. ඊළඟට බලන්න හිතගෙන ඉන්න පුළුවන්ද කියලා. හිතගෙන ඉන්න ඕනේ නෑ. පැය පහක් හයක් හිතගෙන ඉන්න ඕනේ නෑ මේක බලන්න. ඔයගොල්ලෝ හිතගෙන ඉඳලා ඇති ඕන තරම්. පැය පහක් හයක් හිතගෙන ඉඳලා ඇති. හිතලා බලන්න දැන්. සැපද දුකද කියන දුකයි නේද? අපි නමත්තන්නෙම නැතුව ගමනක් යන්න පටන් ගත්තොත් අඩු ගානේ දවස් දෙකක් විතරවත් දිගටම යන්න පටන් ගත්තොත් එහෙම ඒත් දුකයි නේද? ඒතකොට නිදාගෙන ඉඳ සිද්ධ වුණොත් අවුරුද්ද දෙකක් විතර එක තැනක ඒකත් දුකයි නේද? අන්න ඒ විදිහට තමයි හිතනවා කියලා කියන්නේ. දැන් මේ ඉඳගෙන ඉන්න එක දුකයි කියලා දැනගන්න පැය 8ක් ඉඳගෙන ඉන්න කියලා මම කියන්නේ නෑ. ඉතින් ඒක අනවශ්‍ය දෙයක් ඒක. මේ හිතන්න පුළුවන් නෑ නේද? සාමුදුරනේ ඔබ වහන්සේ කියන විදිහට පැය 8ක් ඉඳගෙන ඉඳයි පැය 8ක් ඉඳගෙන ඉඳයි කියොත් අපිට වෙන වැඩක් නෑ කියලා ඕන්නම් කියයි මෝඩකමටත් එක්කලා. මම කියන්නේ එහෙම නෙමෙයි මේ ගැන හිතන්න. පැය 8-8ක් ඉඳගෙන ඉන්න වුණොත් අපිට මොකද වෙන්නේ කියලා. පැය 8-8ක් හිටගෙන ඉන්න වුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න. චින්තනය කියන්නේ ඒකයි. පැහැදිලි නේද? එහෙනම් මේ හතර ඉරියව්ව ළඟදීම අපි දුකටපත් වෙනවා. තේරුණේ? එතකොට ඕන් දැන් පැය 4ක් 5ක් 6ක් 7ක් 8ක් විතර ඉඳගෙන හිටියා. ඉවසන්න බෑ දැන් අමාරුව. වෙහෙසටපත් වෙලා තියෙන, දුකටපත් වෙලා. ඊළඟට මේක ආයාසයක් අරගෙන නැගිටිනවා. මේක නැති කරගන්න නේද? දුක නැති කරගන්න ආයාසයක් අරගෙන නැගිටිනවා. ඕන් දැන් නැගිට්ටා. ඕන් දැන් සැපයක් ඇති වුණා. දැන් බලන්න ඇති වුණා උදේට මොකද වෙන්නේ කියලා. හැම මොහොතකම ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික දුකටපත් වෙනව නේද? හැම තත්පරයකම ඇදගෙන යනව නේද දුකට? අපි කිව්ව මේ එපා කිව්වොත් නවත් නවතීද? නෑ නේද? දැන් පැය හතරක් පහක් හයක් විතර හිටගෙන ඉතියන් පස්සේ ඉවස ගන්න බෑ නේද දුක? අන්න. එතකොට ඉඳගෙන ඉන්න එක දුකයි ආසය ආයාසයක් අරගෙන නැගිට්ටා තැපයක් ඇති කරගත්තා. දැන් බලන්න ඇති වුණා උදේට මොකද වෙන්නේ කියලා. හැම තප්පරයකම ආයතරයක් දුකට ඇදගෙන යනවා නේද? එපා කිව්වොත් නවත්තයිද? ආයාසයක් ගන්නෙ නෑ නේද? අනායාසයෙන්ම දුකට යනවා. අන්න ඒ ගැනත් හිතන්න. ඇයි මේ අනායාසයෙන් දුකට යන්නේ? හේතුව මොකද ලෝකයේ ප්‍රകൃතිය දුකයි ඒක නිසා සැප කියන්නේ විකෘතියක් පමණයි ප්‍රകൃතිය ප්‍රകൃතිය කරා ඇදගෙන යන්න ඕනේ. දෙන්නේ දැන් අපි උඩට ගලක් දාන්න ආයාසයක් ගන්නවා. ආයාසයක් කරගෙන ගල උඩට දැම්ම කියන්නකෝ අනායාසයෙන්ම පල්ලෙහාට එනවා නේද? ආයාසයක් ඕනේ නෑ නේද? ඒ මොකද එහෙම එන්නේ? ලෝකයේ ප්‍රകൃතිය ආකර්ෂණයයි. ඒක නිසා මේ ලෝකයේ කියන මහ පොළොවේ පෘථුවියේ පෘථුවියේ ප්‍රകൃතිය ආකර්ෂණය. ඒක නිසා ආයාසයෙන් දමන්නට ගල අනායාසයෙන් පල්ලයට එනවා. පැහැදිලි නේද? මක්නිසාද පෘථුවියේ ප්‍රകൃතිය මොකද්ද? ආකර්ෂණය නිසා. ලෝකයේ ප්‍රകൃතිය සැපනම් අපි ආයාසයක් ගන්න ඕනේ මොකේද? දුක් ඇති කරගන්න නේද? අනායාසයෙන්ම සැපටෙන්න ඕන නේද? ලෝකයේ ප්‍රകൃතිය සැපනම් අපි ආයාසයක් ගන්න ඕනේ දුක් ඇති කරගන්න. අනායාසයෙන්ම සැපටෙන්න ඕන නේද? දැන් ඒකේ අනිත් පැත්ත නේද වැඩ කරන්නේ? ආයාසයක් අරගෙන ඇති කරගත්ත සැපේ අනායාසයෙන්ම දුකටපත් වෙනවා. මොකද හේතුව? ප්‍රകൃතිය දුකයි. සැප කියන්නේ විකෘතියක් පමණයි. ආයාසයෙන් ඇති කරගත්ත විකෘතියක් පමණයි. ඒක අනායාසයෙන්ම දුකටපත් වෙනවා. හේතුව මොකද්ද? ලෝකේ ප්‍රകൃතිය දුකයි. මේ පොඩි පරීක්ෂණ ටිකක් තියෙන්නේ. පැහැදිලි නේද? ඉතින් ආන් මේ විදිහේ පරීක්ෂණ පවත්වාගෙන යන්න ඕනේ. දැන් අපි වස්ත්‍රයක් හොදගන්න, පිරිසිදු කරගන්න ආයාසයක් ගන්නව නේද? ඕක අපිරිසිදු කරගන්න කුණු ගා ගන්නත් ආයාසයක් ගන්නවද? අපි එපා කියන්නේ කුණු ගෑවෙනව නේද? ඔව් කුණු ගායනවා කියන්නේ අසත්භාවයක්. පිරිසිදු භාවය කියන්නේ සත්භාවයක්. කොච්චර සත්භාවයට ගන්න යදුවත් අසත්භාවය කරා ඇදගෙන යනවා. හේතුව මොකද්ද? ලෝකේ අසත්. ලෝකය කියන්නේ මොකද්ද? අසත්. අසත් ධර්මයක්. කොච්චර අපි සත්භාවයට ගන්න යදුවත් අරගෙන තියාගන්න බෑ. අසත්භාවය කරාම ඇදගෙන යනවා. මේවා ගැන හිතන්න. අපි දැන් ලෙඩක් හොඳ කරගන්න ආයාසයක් ගන්නවා නේද? නිරෝගී බව ඇති කරගන්න ආයාසයක් ගන්නවා. ලෙඩ වෙන්නත් ආයාසයක් ගන්නවා. අනායාසයෙන්ම එපා කියද්දිම අකමැත්තෙන් සිටියදීම ලෙඩ ලෙඩ වෙනව නේද? ඒ මොකද? ලෝකේ ප්‍රകൃතිය කියන්නේ මොකද්ද? ලෙඩක්. දුකක්. අසද්ධර්මයක් ලෝකය. ලෝකය කියන්නේ දුකක්, ලෙඩක්, අසද්ධර්මයක්. ඒක නිසා තමයි අනායාසයෙන්ම අපි රෝගීන් බවට, ලෙඩ බවට පත් වෙන්නේ නේද? නිරෝගී බව කියන්නේ සත්භාවයක් නේද? හොඳ එකක්. ලෙඩ කියන්නේ අසත්භාවයක්, නරක දෙයක්. පැහැදිලියේ නේද? ආ මේ වගේ හැම තැනම පොඩ්ඩක් හිතන්න පටන් ගන්න. චින්තනය කියන්නේ ඒකයි. දැන් ගියක් සුද්ධ පවිත්‍ර කරලා අතපතු ගාලා පිරිසිදු කරගන්න ආයාසයක් ගන්නවා. මේක අනායාසයෙන්ම අපවිත්‍ර වෙනව නේද? මොකද ලෝකය කියන්නේ අසත්භාවයක්. අපවිත්‍ර තැන පිරිසිදු තැනක් නෙමෙයි. ආයාසයෙන් තමයි මේ යහපත් පැත්තට ගන්න ඕනේ. අන්න ඒකෙනුත් පේනවා ලෝකය කියන්නේ අසත් ධර්මයක්. පැහැදිලි නේද? දැන් නරක අසභ්‍ය කවියක් සින්දුවක් පාඩම් කරගන්න ආයාසයක් ගන්න ඕනේ ඉබේටම පාඩම් කියනකොටම පාඩම්. නමුත් අර ගාථා ටික පාඩම් කරගන්න සමහරුන්ට තවත් පාඩම් නැහැ. තවත් කොලේ බලාගෙන ආරබත නික්කමත කියන. කොලේ බලාගෙන තවත් කියන්නේ. නමුත් මේ අසභ්‍ය දෙයක් සාමාන්‍යයෙන් සින්දුවක් කාරිය කියලා දුන්නා නම් අපෝ දෙපාරෙන් පාඩම්. තේරෙනා නේද? ඒක හැටි ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකට හේතුව මොකක්ද මේ අසත් කියන එක අනායාසයෙන්ම ඇති වෙනවා. ඒක තමයි. දැන් මිනිහෙක් නරක කරන්නත් ආයාසයක් ඕනේ නැහැ. ඔය අනායාසයෙන්ම මිනිහා නරක පැත්තට ඇදීගෙන යනවා නේද? හොඳ මිනිහෙක් බවට පත් කරන්න ආයාසයක් ඕනේ නේද? ඒක තේරුමත් අරකයිනේ. ලෝකය කියන්නේ නරක දෙයක්. ආන් මේ විදිහට පරීක්ෂණ පවත්වන්න. මේ පරීක්ෂණ ප්‍රවැත්වීම තමයි භාවනා කරනවා කියලා කියන්නේ. හිතන්න පටන් ගන්නවා. තේරුණා නේද? ප්‍රകൃතිය මොකද්ද? අපි මොකද්ද මේ කරන්නේ? උදේ ඉඳන් රෑ වෙනකම් විකෘති කර කර ඉන්නවා. උදේ ඉඳන් රෑ වෙනකම් දඟලනවා. ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? <coughs> දඟලනවා. ඉඳ ගන්නවා, හිට ගන්නවා, එහෙට යනවා, මෙහෙට යනවා, බුදියා ගන්නවා, නානවා, හොදනවා, පිහදානවා, කවනවා, පුරනවා ඈ බුදි ඒව නේද කරන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් කරන්නේ ඒක තමයි. එහාට මෙහාට ඇඹරෙනවා, කහනවා, ඇයි පිල්ලම් ගහනවා හොඳට හිතලා බලන්න. ජීවත් වෙනවා කියන මොනවා කරන එකටද කියලා. දඟලන එකට නේද? ඇයි මේ දඟලන්නේ? දඟලන්නේ නිකන් ආසාවට දඟලනවා නෙමෙයි. දඟලන්නේ එක විදියකින් ඉන්න බෑ. දුකයි ඒක නිසා අපි දඟලනවා. ඔයගොල්ලත් දඟලනවා මාත් දඟලනවා. මම ඒක නෑ කියන්නේ ඔයගොල්ලන්ට දඟලන්න නැතුව ඉන්න එපා කියලා මම කියන්නේ නෑ. මම කියන්නේ දඟලන්නේ මොනවා කරන්නද මාත් දඟලනවානේ. මට දඟලන්න නැතුව ඉන්න පුළුවන් වුණා මම කියනවා ඔයගොල්ලන්ට දඟලන්න නැතුව ඉන්න කියලා. හැබැයි කෑ ගහන්න නැතුව නම් ඉන්න පුළුවන් ඈ. කෑ ගහන්න නම් දුක නිසා නෙවෙයි. දුක් ඇති කරගන්න කෑ ගන්න මේගොල්ලෝ. සම්ප්‍රප්පලාප කියන්නේ. මං කවදාවත් දඟලන්න එපා කියලා කිව්වද? නෑ නේද? මං කිව්වේ කෑ ගන්න එපා කියලා නේ. ඉතින් මට කියන්න බෑ මාත් දඟලනවානේ. මම කිව්වොත් එහේ මහමුදුරු ඉස්සරලා දඟලන තුේ ඉන්න අපිට බන කියන්න කියලා කියයි. ආමුදුරුත් දඟලනවා අපිට පේනවා. ඈ එහෙට වෙනවා මෙහා එහෙ බලනවා මෙහි බලනවා ඇයි පිල්ලම් ගහනවා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා අපිට බන කියන්න දෙනවා. ඉතින්ලා තමන් කරන්නේ නැතු නේද? ආන් ඒක නෑ බෑ පින්නතුනේ උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් අපි මොකද්ද මේ ජීවත් වෙනවා කියලා කරන්නේ? දඟලනවා. ඉතින් මෙන්න මෙයා ගැන හිතන්න. දැන් මේගොල්ල කාලයතනයේද මේ මේ කඳු ගණනක් කාලයතනය. ඈ දැන් බඩගිනි දුක ඉවරද? නෑ නේද? දැන් බීලා ඇති නේද? වතුර වැව ගන්න බීලා ඇති නේද? දැන් පිපාසයේ දුක ඉවරද? නෑ නේද? ආන් මේ විදිහට. ඉතින් මල පහ කරලා ඇති දැන් කඳු ගන්නන් නේද? මුත්‍රා කරලා ඇති වැව ගන්නා. දැන් ඒ දුක ඉවරද? නෑ නේද? ආන් ඒකයි. ආන් මේ ගැන හිතන්න පටන් ගන්න. සද්දා භාවනාව කියන්නේ ඔන්න ඕකයි. ඒතර දැන් සද්දා භාවනාව කරන එක්කෙනා මේ හැම ඉරියව්වක් ළඟදීම දුක දකිමින් ඉදිරියට යනවා. කෑවත් දුකයි, නොපෑවක් දුකයි. හිඳගෙන හිටියත් දුකයි, හිටගෙන හිටියත් දුකයි. ඇවිද්දත් දුකයි, බුදියන හිටියත් දුකයි. තේරුණා නේද? ඒ බැලුවත් දුකයි, මෙහෙ බැලුවත් දුකයි. මේ කෙලින් බලාගෙන ඉන්න එක සැපනම් බලාගෙන ඉන්න ඕනෝ කරගෙන අඩු ගානේ අවුරුද්දක්වත් ඕන්වම ඉන්න. පුළුවන්. ආ බැයි නම් දකුණු පැත්ත බලාගෙන ඉන්න ආයමාරයක් ඉතර. පුළුවන්. එහෙනම් වම් පැත්ත බලාගෙන ඉන්න මාස තුනක් ඉතර. පුළුවන්. බැයි නම් බිම් බලාගෙන ඉන්න. අඩු ගානේ මාසයක් වා. පුළුවන්ද? ඒත් බැයි නම් උඩ බලාගෙන ඉන්න. පුළුවන්ද? එහෙනම් එහෙ බැලුවත් එකයි මේ එහෙ බැලුවත් දුකයි මෙහෙ බැලුවත් දුකයි නේද? ඉඳගත්ත් දුකයි හිටගත්ත් දුකයි බුදියාගත්ත් දුකයි බිම් බැලුවත් දුකයි උඩ බැලුවත් දුකයි එහෙ බැලුවත් දුකයි මෙහෙ බැලුවත් දුකයි දැන් පැහැදිලි නේද? ආනියෝ. බලන බලන තැන අහන අහන තැන හැම තැනම තියෙන දුක්. තේරුණේ? ඉතින් මෙන්න මේවා ගැන හිතන්න පටන් ගන්න. මං හිතන්නේ මීට වඩා මම මට වඩා ඒ කට්ටියට හිතන්න පුළුවන් වෙයි. අපිට වඩා මේ ගිහි ජනතාව දුක හොඳට දන්නවා. ගිහි ජනතාව ගිනොන් මේ කාන්තා පක්ෂයේ හොඳටම දුක දන්නවා. ඒ කියන්නේ මෙතන බලන්න කාන්තාව කී දෙනෙක් ඉන්නවද, පිරිමි කී දෙනෙක් ඉන්නවද කියලා. වැඩි හරියක් ඉන්නේ කාන්තාව. මොකද ඒ කට්ටිය දුක දන්නවා. ඒ නිසා තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. දුක්ඛෝප නිසා ශ්‍රද්ධා කියලා කියන්නේ දුක උපනිශ්‍රේ කරගෙනයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ලෝකේ දුකයි දුකයි දුකයි කියලා දැනගන්න තරමටම නිර්වාණයට පහදිනවා. තේරුණේ? ඒ දුක්ඛෝප නිසා සද්දා දුක උපනිශ්‍රය කරගෙන සද්දාව ඇති වෙන්නේ. පැහැදිලි නේද? ඉතින් ආ මේක නිසා මේ දුක පිළිබඳව හිතන්න. දුක දකින්න. ඒක හරි නෑ නේ දුක දකින්න. ඇත්ත දකින්නකෝ. ආ ඒකට නම් ප්‍රශ්නයක් නෑ නේද? බොරුව දකින්නට වඩා මුලාව දකින්නට වඩා මුලා වෙලා ඉන්නවට වඩා ඇත්ත දකින්න එක හොඳයි නේද? එහෙනම් දුක දකින්න එපා ඇත්ත දකින්නකෝ. ඒකට නම් කවුරුත් කැමති නේද? ප්‍රඥාවන්තව ජීවත් වෙන්න. ආන් ඇත්ත දකින්න දකින්න මොකද වෙන්නේ? දකින්නව නම් දකින්න තියෙන ඉස්තරලාම් පටිච්ච සමුප්පාද න්‍යායට අනුව දුකයි කියන ගන්න දකින්නේ. ලෝකය දුකයි දුකයි දුකයි ඉඳගත්තු දුකයි හිටගත්තත් දුකයි, කෑවත් දුකයි, නොකෑවත් දුකයි, බුදියගත්තත් දුකයි. කොතන හරි යම් ඉරියව්වක සැප නම්, සැප ඉරියව්වක් හම්බ වුණොත් වහාම මට කෝල් එකක් දෙන්න. මාත් වෙනවා ඒ ඉරියව්ව කරන්න. හම්බ වුණොත් ඈ ආමුදුරනේ ආවල් ඉරියව්ව සැපයි කියලා මට කෝල් එකක් දෙන්නකෝ. හැබැයි මම කියනවා එහෙමනම් අඩු ගානේ අවුරුද්දක්වත් ඒ ඉරියව්ව තුල ඉන්න ඕනේ. සැප නම් ඉන්න පුළුවන් වෙන්නේ බෑ නේද? මොකක් හරි ගමන් නැහැ. කණේක සැපයි කියනවා නම් මං කන්න ගෙනත් දෙනවා. අවුරුද්දක්වත් දිගටම කන්න ඕනේ. නවත්තන්න බෑ. බොණේක දුකයි කියන්නේ මේ සැපයි කියලා කියනවා මම බොන්නක් ගෙනත් දෙන්න. කෙනෙක් කියන්න පුළුවන් අරක්කුමනේක සැපයි කියලා. හරි මං ගෙනත් දෙනවා. බැරල් දෙකක් ගෙනත් දෙනවා. නවත්තන්න තෝ බොන්න ඕනේ. බැරල් එකක් ගෙනත් දෙනවා 6 මාසයක්වත් ඒ බැරල් එක ඉවරනකොට තව ටිකක් ගෙනත් දානවා ඒ විදිහට 6 මාසයක් මම දෙනවා වොන්න 6 මාසෙ නොනවත්වා බොන්න ඕනේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න මම මේ වැඩේ කරනවා පුළුවන් එකක් දන්නේ නේද හාමුදුරනේ ඔබ වහන්සේ කිව්වට ලස්සන රූපියක් දිහා බලා ඉන්නකොට සැපයි හා බලා ඉන්න ඔයගොල්ලෝ කියන රූපයක් මම ගෙනත් දෙන්නම් හැබැයි බලාගෙන ඉන්න ඕනේ ඔළුව හොල්ලන්න නැතුව අඩු ගානේ අවුරුද්දක් වා. අහක බැලුවොත් බලා ගන්න පුළුවන්. පුළුවන් නම් මට කියන්නකෝ ආන් ආවල් දෙයකටයි කියලා. වහාම කෝල් එකක් දෙන්න. පින්නතුනි හිතන්න. චින්තනය, චින්තනය, චින්තනය තුළින් තමයි දර්ශනය තියන්නේ. දැන් දුක්ඛයි, දුක්ඛයි, දුක්ඛයි හැම තැනම දුකම පෙන්නවා. කායික දුක පෙන්නවා මානසික දුක පෙන්නවා චෛතසික දුක පෙන්නවා ඊළඟට අපේ ඉරියාපද පබ්බේට අනුව සතර ඉරියව් සියලුම ඉරියව් පිළිබඳවත් පෙන්නවා නේද ආ මේ ටික හිතන්න හිතන්න මොකද වෙන්නේ සක්කාය දිට්ඨියට ප්‍රතිවිරුද්ධ බලවේගයක් තමයි දැන් ඉදිරිපත් වෙන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ ආත්ම දිට්ඨියේ දැඩි බව ආත්ම දිට්ඨිය කියන්නේ මොකද්ද ලෝකයේ නිට්ටයයි සැපයි ආත්මයි කියන එකනේ මේකෙන් ප්‍රහාරය එල්ල කරන්න ඕනේ කොතෙන්ද ඵලයට එන්න කරන්න ඕනේ. ආත්ම දිට්ඨියේ ඵලය තමයි සැපයි කියන එක නේද? දිට්ඨියයි සැපයි කියන එක නේ ඒකේ ඵලය. දැන් ඵලයටමයි ප්‍රහාරයක් එල්ල කරන්න ඕනේ. මොකද්ද? දුකයි දුකයි දුකයි දුකයි හැම ඉරියාවක් ළඟදීම දුක දැකගෙන ඉදිරියට යනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ආත්ම දිට්ඨියට, සක්කාය දිට්ඨියට ප්‍රතිවිරුද්ධ බලවේගයක් ඉදිරිපත් වෙනවා. ප්‍රතිවිරුද්ධ බලවේගයක් ඉදිරිපත් වුණ හැටියේ තවදුරටත් සක්කාය දිට්ඨියට පවතින්න බෑ. ගින්නට ජලය. එහෙම නේද? ගින්නට ජලය ප්‍රතිවිරුද්ධ බලවේගය. ගිනි ගොඩක් ජලය ජලයේ ඉස්සරහට ගිනි ගොඩ නිමෙන්න එපා නේද? ඊළඟට අවිද්‍යාවට විද්‍යාව, මිච්ඡා දිට්ඨියට සම්මා දිට්ඨිය, වෛරයට මෛත්‍රිය. ප්‍රතිවිරුද්ධ බලවේග කියන්නේ ඒකයි. මේ මේ ප්‍රතිවිරුද්ධ බලවේගයක් සක්කාය දිට්ඨියට ප්‍රතිවිරුද්ධ බලවේගයේ සක්කාය දිට්ඨිය කියන්නේ මුලාව නෙවෙයි අනවබෝධයේ මුලාව අවිද්‍යාව නේ. දැන කියලා කියන්නේ මොකද්ද? විද්‍යාව. ඒතකොට දුක දැනගෙන ඉදිරියට යන්න යන්න මොකද වෙන්නේ? ප්‍රතිවිරුද්ධ බලවේගයක් ඉදිරිපත් වෙනවා. ආනිතන ප්‍රතිවිරුද්ධ බලවේගයේ චින්තනය තුළින් ඉදිරිපත් කරගෙන යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් මේ දුක්ඛ චින්තනය දුක්ඛාන දර්ශනය පිළිබඳව හිතන්න පටන් ගත්තාම සක්කාය දිට්ඨියේ කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ පින්නතුනි. ඉස්සල්ලාම දුක්ඛාන දර්ශනය දෙන්නේ ඊළාට අනිත්‍ය අනුදර්ශනය ඊළාට අනාත්මානු දර්ශනය දෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඉදිරිපත් කරගත්තට පස්සේ නිට්ටය සුඛ ආත්ම කියන මිත්‍යා දිට්ඨියට ආත්ම දිට්ඨියට සක්කා දිට්ඨියට තවදුරටත් පවතින්න පුළුවන් බෑ ආ මේකයි මේ භාවනා පන්තියෙන් කරන්නේ එතකොට අද මොකක්ද මම කියලා දුන්නේ සද්දා භාවනාව සද්දා භාවනාව තුළින්මයි සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් සද්දා භාවනාව තුළින් සද්දා බීජං බුද්ධ බීජේ ශ්‍රද්ධාවනේ බුද්ධ අංකුරේ මොකක්ද සම්මාදිට්ඨිය බුද්ධ අංකුරය කියන්නේ සම්මාදිට්ඨිය එතකොට කත්තච බික්කමේ සද්දා බලන් දක්ටබ්බම් මහණෙනි ශ්‍රද්ධාවේ බලස්ථානයේ දකින්න නම් සෝතාපන්න පුද්ගලයා දිහා බලන්නලෝ සෝතාපන්න වෙනවා කියන්නේ මොකද සම්මාදිට්ඨිය ඇති කරගන්නවා සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් මොකද කරන්න තියෙන්නේ ආත්මදිට්ඨියට ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවන්න ඕනේ ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ ඒතර සද්දා භාවනාවෙන් කරන්නේ මොකද්ද? හැම ඉරියව්වක් ළඟදීම සතියෙන් ඉන්න. කෑම ටිකක් කන්න ගියත්, වතුර ටිකක් බොන්න ගියත්, නිදා ගන්න ගියත්, නාන්න ගියත්, වැසිකිලි කැසිකිලි ගියත් හැම තැනම සතියෙන් ඉන්න. සතියෙන් ඉන්නා කියන දැනගත්ත හොඳ දේ සිහිපත් කරමින් ඉන්න. මොකද්ද ඒකත් දැනගත්ත හොඳ දේ? ලෝකය කියලා කියන්නේ මොකද්ද? දුකක්. ජීවිත පැවැත්ම කියන්නේ ලෝකයට. ජීවිත පැවැත්ම කියලා කියන්නේ දුක දුකක් කොටින්ම කියනවා නේද? ආන්නේ දුක දකිමින් ජීවත් වෙනවා. දැන් වතුර ටිකක් බොන්න හදනකොට Tamangen මා ගන්න උඹ මොකටද වතුර බොන්නේ? අන්න එතකොට ඇතුලෙන් එන ප්‍රකාශනයක් මට වතුර බොන්න නැතුව ඉන්න බෑ. මොකද බැරි පිපාසය කියන දුක මේ කයේ ස්වභාවයක් පිපාසය කියන දුක. ඒක නිසා මම මේ දුකට ප්‍රතිකර්ම කරන්න ඕනේ. ඒක නිසා මම වතුර බොන්න ඕනේ. ඊට පස්සේ යන්න ඔබ දැන් වතුර බීලා ඇති නේද වැව් ගණනක්. දැන් සනීපද කියලා අහන්නව. ඒතර මක් කියයිද දන්නේ නැහැ නේද? සනීප නැහැ කියනවා නේද? අන්න එතෙන්දී Tamanටම අවවාද කරගන්න උඹ දැනගනින් උඹට කවදාවත් ඔය ලෝකයේ තුල ඉන්නකම් ජීවිත පැවැත්ම තුල ඉන්නකම් කවදාවත් උඹට ඔය පිපාස කියන දුකෙන් අත මිදෙන්න බෑ. අන්න එතකොට යා හිතන්න පටන් ගන්නවා ඇත්තනේ නම් මේ කියන්නේ. එහෙනම් මම මොකද කරන්න ඕනේ? ලෝකයෙන් අයින් වෙලා යන්න ඕනේ. අන්න නිසරණ අධ්‍යාසය. තේරුණේ? කෑම ටිකක් කන්න ගියත් අහන්න. ඔබ මොකටද කෑම ගන්නෙ? නවත්තපන් ඔබ. බෑ නවත්තන්න බෑ. මේ ඇතුලෙන් ප්‍රකාශනයක් එනවා. ඒ මොකද නවත්තන්න බෑ. මේක තියෙනවා බඩගින්න දුක කියලා. ටිකට්ටා පරමාරෝග ලොකු ලෙඩක් තියෙනවා මාරාන්තික ලෙඩක්. ඒකට මම බෙහෙත් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මහා දුකටපත් වෙනවා. මරණයට පවපත් වෙනවා. ඈ ඊට පස්සේ යන්න දැන් ඔබ බෙහෙත් දීලා ඇති නේද? ඔබට කඳු ගන්න කාලය ඇති නේද? දැන් සනීපද කියලා අහන්නකො. දැන් මොකක්ද දෙන්නේ? ඇතුලෙන් එන ප්‍රකාශනය මොකද්ද? සනීප නැහැ. දැන් අවවාද කරන්න. උඹට කවදාවත් ඔය ජීවිත පැවැත්ම තුළ හේවත් වේ හිතයි කය දෙක ඇතුලේ ඉන්නකම් කවදාවත් ඔය බඩගින දුක නැති කරගන්න බෑ. අන්න එතෙන්දිත් මොකද වෙන්නේ? නිස්සරණ අධ්‍යාසය ඇති වෙනවා. නිවන් දැකීමේ කැමැත්ත ඇති වෙනවා. සද්දා භාවනාව කියන්නේ ඔන්න ඕකයි. සද්දාව දියුණු වෙනවා කියන්නේ ඕකයි. වැසකිලියන් හදනකොට, කැටකිලියන් හදනකොට තමන්ගේ මා නවත්තමන් එපා වැඩේ කරන්නේ. එතකොට ඇතුලෙන් එන ප්‍රකාශනයක් බෑ නවත්තන්න බෑ. මේක නැවැත්වුවොත් මම මහා දුකකටපත් වෙනවා. මම මේ මේක නිසා මේ වැඩේ කරන්න ඕනේ. දැන් ඉතින් අහන්න ඔබ දැන් වැසිකිලි ගිහින් නැති නේද? මල පහ කරලා නැති නේද කඳු ගන්නවා? ඈ මුත්‍රා කරලා නේද වැව් ගන්නවා? දැන් සනීපද කියලා අහන්නකො. එතකොට මොකක්ද ඇතුලෙන් එන්නේ ප්‍රකාශනේ? සනීප නෑ. අන්න දැන් අවවාද කරන්න. ඔබ මතක තියාගන්න කවදාවත් උඹට මේ ලෝකයේ තුල ඉන්න කන්නම් ඔය දුකින් අත මිදෙන්න බෑ. අන්න ඒ හැම මොහොතකම මොකද වෙන්නේ? නිස්සරණ අධ්‍යාසය ඇති වෙනවා. නිවන් දැකීමේ කැමැත්ත ඇති වෙනවා. ලෝකය අතහැරලා යනවා. තේරුණානේ? සද්දා භාවනාව කියන්නේ ඔන්න ඕකයි. නිදා ගන්න යනකොට එපා නිදා ගන්න නවත්තම නිදා ගන්න එපා. එතකොට එනවා ප්‍රකාර බෑ නිදන්න නැතුව ඉන්න බෑ. මම මේ නොකා ඉන්නම් වේලක් දෙකක් නම නිදන්න නැතුව නම් මට ඉන්න බෑ. ඉතින් අහන්න මොකද බැරි කියලා. දන්නවනේ බැරි මොකද කියන්නේ නේද? වේලක් දෙකක් නොකා ඉන්න පුළුවන් නේද? ඇඟට අමාරුවක් නැහැ. නමුත් එක වේලක් නිදන් නැතුව ඉන්න බලන්න. විශාල අමාරුවක් නේද? වෙහෙසක් දැනෙනවා නේද? ඉතින් එතෙන්දී තව වාද කරන්න. ඔබ දැන් කොච්චර බුදිය බුදිය නැද්ද? දැන් සනීපද කියලා අහන්නකො. Tamange මා ගන්න. ඉතින් අයියෙන් කට ඇරලා සද්ද ඇතිවෙන් දහන්න එපා. එතකොට අංගොඩ ඉක්කයයි. හිතෙන් හිතෙන් භාවනා කරනවා කියන්නේ දැන් මේගොල්ලෝ ඉතින් වැසිකිලි අංගොට අනාතබන් ඕක කිය කියා කටින් එහෙම කියන්න එපා. කෙලින්ම අංගොඩ දැඩි සත්කාර ඒකකේ නවත්තයි කියලා. ඈ මේවා හිතින් කරන දේවල් චින්තනය. චින්තනය කියලා කියන්නේ කටින් කරන දෙයක් නෙමෙයි. හිතන්න පටන් ගන්න. තේරුණා නේද? නාන්න හදනකොට කියන්න මොකද ඉඳලා ඉපනාන්න. නවත්තපන් ඕක. එතකොට මොකද කියන්නේ බෑ නවත්තන්න බෑ මොකද මේක මේ ශරීරය කියන්නේ අසෝචි ගොඩක් කොච්චරවත් මේකෙන් අසෝචි වැක්කෙනවා දුර්ගන්ධය යමනවා මං නෑවි නැත්තම් මට විතරක් නෙමෙයි ළඟ ඉන්නේ උන්ටත් දුකයි නේද? ඒක නිසා මං නාන්න ඕනේ. දැන් ඉතින් අහන්න ඊළඟට. ඔබ දැන් නාලා ඇති නේද? වැව ගන්න නාලා ඇති නේද? සමන් බාර ගන්න ගාලා ඇති නේද? දැන් සුවඳද කියලා අහන්න ඕනේ. සුවඳද නෑ. ආ. ඇති අන්ත. දැන් අවවාදයක් කරන්න. ඔබ මතක තියාගන්න උඹට කවදාවත් මේ ලෝකයේ තුල ඉන්නකම් මේ සිතයි කය දෙක තුල ඉන්නකම් ඔබට ඒ දුර්ගන්ධයෙන් අත මිදෙන්න බෑ. ඔය දුකින් අත මිදෙන්න බෑ. ඒ හැම මොහොතකම මොකද වෙන්නේ? නිස්සරණ අධ්‍යාසය ඇති වෙනවා. මේක අතහැරලා යන්න ඕනේ කියන ඡන්දය ඇති වෙනවා. සතර ඉදිප්පාද ඇති වෙන්නේ. ආන්නේ හැම ඉරියව්වක් ළඟදීම කන්න ගියත්, නිදා ගන්න ගියත්, වැසිකිලි කැසිකිලි යන්න ගියත්, නාන්න ගියත් ඈ නිදා ගන්න හැදුවත්, නැගිටින්න හැදුවත් ආන්න තමන්ගෙන්ම ආ ගන්නවා. ආ මේකයි සද්ධා භාවනා කරනවා කියලා කියන්නේ. සද්ධාව වැඩෙන ආකාරයට සම්මා සතියෙන් යුක්තව ජීවත් වෙනවා. හැම ඉරියව්වක් ළඟදීම සතියෙන් ඉන්න කියලා කියනව නේද? හැම ඉරියව්වක් ළඟදීම සතියෙන් ඉන්න කියනවා. ඒ සතියෙන් ඉන්න කියනවා කියන්නේ දැනගත්ත දෙයට අනුව ජීවත් වෙන්න කියනවා කියන එකයි. අපි දැනගත්තේ මොකද්ද? ලෝකය කියන්නේ ජීවිත පැවැත්මට ජීවිත පැවැත්ම කිව්වත් ලෝකය කිව්වත් දුකය කිව්වත් වචන දෙකක් නෑ ඒකයි. එහෙමනම් හැම අවස්ථාවකම දුක දකමින් ජීවත් වෙනවා කියන එක තමයි දැනගත්ත හොඳ දේ දකමින් ජීවත් වෙනවා කියන්නේ. දැනගත්ත හොඳ දේ තමයි දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යය කියන්නේ ඕක තමයි. ආරම්භය උතන තියෙන්නේ. දුක්ඛ සත්‍යයේ මහා ගැඹුරක් තියෙනවා මම ඒ ගැඹුරට කියන්නම්. සාමාන්‍ය ජනතාවට දකින්න පුළුවන් තරම් මම මේ කියන්නේ. දිරනවා, මැරෙනවා, ශෝක වෙනවා, විලාප කියනවා, ඈ විහෙතරපත් වෙනවා. මේවා දකින්න බැරිද? පුළුවන් නේද? කනවා බොනවා නිදිනවා හොදනවා පිහ දානවා මේ ඔක්කොමක් නිසාද කියලා බලන්න මේවා කරන්නේ ඒවා නොකර ඉන්න බෑ ඒවා නොකළොත් දුකයි ඒක නිසා උදේ ඉඳන් රැ වෙනකන් රැය ඉඳන් එළිය වෙනකන් මොකද කරන්නේ ඕක තමයි කරන්නේ තේරුණානේ පඹයාගේ වැඩේ පඹයා හොදනවා පිහ දානවා කවනවා පොවනවා බුලි කරවනවා තේරුණා නේද ඔන්න ඕක තමයි කරන්නේ ඊළඟට තනියෙන් ඉන්න බෑ කියනකොට තවත් පඹේ කිට්ටු කරලා දෙනවා. ඊළඟට පඹ පැටව. 1 2 3 4යි දැන් පඹ ගාලක පැටලිලා දඟලනවා. ආමුද්‍රෝණන් කියයි අපිට කෙලවරක් නෑ වැඩ. මොකද්ද මේ පඹ පැටවුන්ගේ වැඩ? දැන් මගේ පැටවුන්ගේ වැඩ නම් කරලා ඉවරයි. දැන් මගේ පැටවුන්ගේ පැටවු ඉන්නවනේ. උන්ගේ වැඩ කරන්න තියෙන්නේ. පෝ අපේ අම්මලාට වෙලා තියෙන දෙයක්. තාත්තලත් ඒ වගේ තමයි. ඈ දැන් ඉතින් ඔයකින් ඉන්නවා ඉතින් පබේ අන්තිමට පබේගෙන් පුළුවන් තරම් වැඩ ගන්නවා. වැඩ ගන්න බැරුව ගිහිල්ලා පැත්තට වැටෙනාන් පස්සේ ඔය ඉතින් කොහට හරි මුල්ලකට දාලා තියලා කොණු වෙන්න පටන් ගත්තට පස්සේ ඈතට ගිහිල්ලා වලල්ලා එනවා. පවුටි කියන්නේ. පැත්තකට දානවා. පුළුවන් තරම් වැඩ ගන්නවා හැබැයි. තේරුණා නේද? ඔන්න ඕක තමයි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. හොඳට හිතලා බලන්න. නම මාසයක් ගුලි වේ කුසහොත් බිනිදා. හඬමින් උපදී. ඇත්ත නේද? හඬමින් උපදී. කෙඳිරිගාමින් ජීවත් වෙයි. බලාපොරොත්තු සුන් වීමේයි. මේට පිටපාන්නා වීරයෙකි. හැබැයි මේ ළමයි උපදින්නේ අඬ අඬ නේද? අඬනවා උපදින්නේ සැප නිසාද දුක නිසාද? මිනිස්සු ජීවත් වෙන්නේ කේන්ද්‍රික ගන්න නේද? ඕන කෙනෙකුෙන් ගිහිල්ලා අඬ කොහමද දැන් සැපසනීපේ වන්නේ අඬෝ වෙන්නේ. කේන්ද්‍රික ගන්නවා. ඈ ඔය අවුරුදු 85 95 ගිහිල්ලා මැරෙන්න හදන ආච්චිම්ම කෙනෙක් ළඟට 100 කෙනෙක් ළඟට ගිහිල්ලා ආන්න 100 දැන් ඔය යන්න හදන්නේ කරන්න හිතාගෙන දේවල් ඔක්කොම කරලාද යන්න හදන්නේ කියලා බලාපොරොත්තු වෙච්ච ඒවා අනේ නෑ පුතේ මං හොඳ හොඳ දේවල් කරන්නම් කියලා හිතාගෙන ඉච්චා දැන් ඉතින් යන්නයි වෙලා තියෙන්නේ. දැන් කෙරුම් අමාරයි. දැන් යන්නේ බලාපොරොත්තු සුන් කරගෙන නේද? සතුටින් යන්නේ. බලාපොරොත්තු සුන් වෙනා නම් සතුටක් නෑ නේද? ආන්න ඒක නෑ. බලාපොරොත්තු සුන් වෙලා යනවා. අර කරන්න බැරි වෙච්ච හැරේ කරන්න ආයෙ උපදිනවා. ආයෙත් කරනවා. කරනවා කරනවා කරනවා කරනවා අවුරුදු 80ක් 90ක් 95ක් කරලා ඉවරද කියලා අහුවා අනේ නෑ පුතේ තවත් ඉවර නෑ නෑ. ආයෙත් උපදිනවා. කරන්න බැරි විචාරය උරන්න. ආයෙත් කරනවා. දැන් අපි මේ මහපොළේ වැලියට ගන්න ඉපදලා ඇති නේද? දැන් කරලා ඉවරද? ඒක නෑ කියන්නේ. මේක පිටුපාන්නා වීරයෙකි. පිටුපාන්නේ කවුද රහතන් වහන්සේ? රහතන් වහන්සේ උපදින්නේ නෑනේ ආයෙ මොකද කරන්න දෙයක් නෑනේ කරලා ඔක්කොම ඉවරයි. රහතන් වහන්සේ කරන්න තියෙන ඔක්කොම කරලා ඉවරයි. මොකද්ද කරන්න තියෙන ඔක්කොම? නොකරපු දේවල් නේද කරන්න තියෙන්නේ. මොකද්ද නොකරලා තියෙන්නේ? සත්‍ය අවබෝධ කරගන්න නැහැ. සත්‍ය අවබෝධ කරගත් දවසට වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ආන් මේක නිසා දැන් කොලා මද ඇතින් මා පොළේ වැලියට ගාන්න ඉපදීටදී කර කර හිටියනේ ඔක්කොම පමයාගේ වැඩ නේද කලේ. ආන්න දැන්වත් Tamange වැඩක් කරගන්න අදිස්ථාන කරගන්න. තේරුණේ? Tamange වැඩේ තමයි සත්‍ය අවබෝධ කරගන්න එක මෙච්චර කාලයක් නොකරලා තියෙන නිසා මේකයි සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා සතිපට්ඨානයට අනුව කායානුපස්සනාව වඩන්ඩ හැම ඉරියව්වක් ළඟදීම දුක දකිමින් ජීවත් වෙන්න ඒ හැම මොහොතකම ඒ කට්ටියට ශ්‍රද්ධාව වැඩෙන්න පටන් ගන්නවා ශ්‍රද්ධාව වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා නිස්සරණ අධ්‍යාසය ඇති වෙන්න ඇති වෙන්න නිර්වාණය කරා ඇදගෙන යනවා තේරුණේ එහෙමනම් අනිත් දවසේ අපි එතෙන් සිට පටන් ගමු තව සීල භාවනා සමාධි භාවනා ආදී උඩාක් තියනවා කරන්ඩ දැන් සද්ධා භාවනාව පිළිබඳව දේශනාවයි මම අවසන් කරන්නේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඇති කියලා දුන්නා ශ්‍රද්ධාව දියුණු කරගන්න ඇති කියලා දුන්නා ශ්‍රද්ධාව දියුණු කරගන්නකොට නිස්සාරණ අධ්‍යාසය ඇති වෙන හැටි කියලා දුන්නා නිස්සාරණ අධ්‍යාසය ඇති වෙනකොට සක්කාය දිට්ඨිය නැති වෙන්න එපා නේද ප්‍රතිවිරුද්ධ බලවේගයන් යවන්නේ නේද එහෙනම් මේ සතිය පුරාම නිස්සාරණ අධ්‍යාසය ඇති කරගෙන ශ්‍රද්ධාවෙන් හැම ඉරියව්වක් ළඟදීම දුක දකිමින් ජීවත් වෙන්න සද්ධා භාවනාව කියන්නේ ඒකයි. අන්න එතකොට සක්කාය දිට්ඨිය නැති වෙයි. ඒ සඳහා මේ දේශනා සමේකක්ම ශක්තිමත් වේවා කියන ආශිංසනයෙන් මාගේ අදර નિયમિત භාවනා දේශනාත්මක වැඩසටහන මෙයින් સમાપ્ત කරනවා. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පෝජේමි ධම්මං පෝජේමි සංඝං පෝජේමි ජරා මරණම්මා ආපරිමුංචිස්සාමි